ආයිබෝවන් අද අපි බොහොම සුවිශේෂී දහම් කරුණක් ගැන ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව්. ඒ තමයි බහුධාතුක සූත්‍රය. මේකෙදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මේ හටගන්න බිය, උවදුරු, විපත්ති මේ හැමදේම එන්නේ කොහෙන්ද? උන්වහන්සේ කියනවා මේවා එන්නේ අඥාන බාල පුද්ගලයාගෙන් කැලයි. ප්‍රඥාවන්තයාගෙන් නෙවෙයි. හරියටම හරි. ඉතින් මේ සූත්‍රයෙන් ඇත්තටම අවධාරණය වෙන්නේ අර ප්‍රඥාවන්තයා සහ අඥාන බාලයා අතර තියෙන ලොකු වෙනස. ඔව්. ඒ වගේම කෙනෙක් කොහොමද අඥාන තත්ත්වෙන් මිදිලා නුවණින් විමසන පඬිත කෙනෙක්. ඒ කියන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කියන කාරණියත් පැහැදිලි කරනවා. ඒ කියන්නේ BA මුලයි BN මිදෙන මාර්ගයයි දෙකම මේකේ තියෙනවා. හරිම වැදගත්. අනිවාර්යෙන්ම. අපි එහෙනම් මුලින්ම බලමු සූත්‍රයේ මුලින්ම කියවනවා නේද මේ බිය හට ගන්න විදිහ ගැන. අර උපමාවක් එක්ක. ඔව්. භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව උපමාවක් ගේනවා. උන්වහන්සේ කියනවා හිතන්නකෝ අර බටගස් ඉලුක් තනකොළ වගේ දෙයකින් හදපු පොඩි ගියක් තියෙනවා. ඒක ගිනි ගත්තොත් ඒ ගින්නෙන් එහා පැත්තේ තියෙන ගඩොලින් බැඳලා සිමෙන්ති ගාලා හොඳට ආරක්ෂා කරපු ලොකු කූටාගාරයක් උනත් ගිනි ගන්න පුරවන්නේ නේද? හා හරි. ඒ කියන්නේ එක තැනක ප්‍රශ්නයක් අනිත් තැන් වලටත් බලපානවා වගේ. හරියටම. අන්න ඒ වගේ තමයි අර අඥාන බාල පුද්ගලයා නිසා හටගන්න විපත්ති, බිය, උවදුරු කියන දේවල් ඒවා කාටත් බලපාන්න පුරන් ප්‍රඥාවන්තයෙටත් යම් බලපෑමක් වෙන්න පුළුවන්. හ්ම්. ඒ කියන්නේ බාලයා තමයි මූලිකවම මේ බිය, උවදුරු ඇති කරන උල්පත. ඔව් බාලයා නිරන්තරයෙන්ම බිය උවදුරු විපatti සහිතයි. හැබැයි ප්‍රඥාවන්තයා ඒවයින් තොරයි. නිදහස්. එතකොට ඒ නිසා තමයි අපි උත්සාහ කරන්න ඕනේ අර ප්‍රඥාවන්ත නොනැති පඬිතෙක් වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඒක තමයි අනුශාසනාව. මහණෙනි නොනැති පඬිතයෝ වව් නුවණින් විමසන අය වව් කියලා හික්මිය යුතුයි කියන එක. හරි. එතකොට තමයි ආනන්දාමතර ප්‍රශ්නයක් අහන්නේ. කොහොමද කෙනෙක් භික්ෂුවක් මේ කියන නුවණැති පඬිතෙක් නුවණින් විමසන කෙනෙක් කියලා හඳුනාගන්නේ? මොනවද ඒකට තියෙන නිර්ණායක? ඔව්. ඒ ප්‍රශ්නේ හරිම වැදගත්. මොකද ඒකෙන් තමයි ප්‍රඥාවන්ත භාවයට යන මාර්ගය විවෘත වෙන්නේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ බොහොම පැහැදිලිද කරුණු හතරක් දේශනා කරනවා. කරුණු හතරක්? ඔව්. යම් කෙනෙක් භික්ෂුවක් හෝ වේවා මේ කාරණා හතරේ දක්ෂනම් කුසලතා සහිතනම් එයා තමයි නුවණැති පඬිතයා නුවණින් විමසන්න. මොනවද ඒ කාරණා හතර? එක ධාතු කුසලතා. ඒ කියන්නේ ධාතු පිරිබඳ අවබෝධයේ දක්ෂ වීම. හ්ම්. ධාතු කුසලතාව. දෙක ආයතන කුසලතා. ආයතන පිරිබඳ අවබෝධයේ දක්ෂ වීම. ආයතන. හරි. තුන පටිච්ච සමුප්පාද කුසලතා. හේතුඵල ධම පිරිබඳ අවබෝධයේ දක්ෂ වීම. පටිච්ච සමුප්පාදය. ඔව්. හතර ටානාටාන කුසලතා සිදුවිය හැකි සහ සිදුවිය නොහැකි දේ පිළිබඳ අවබෝධයේ දක්ෂ වීම. හා ටානාටාන මේ නම් ටිකක් අලුත් වගේ. අපි මේ එකින් එක ටිකක් විස්තර කරගමුද? මුලින්ම ධාතු කුසලතාවය. ධාතු කියන්නේ මොනවටද? ධාතු. හ්ම්. ධාතු කියන්නේ මූලික ස්වභාවයන්ට හෝ මූලිකාංගවලට. එලිමන්ට් කියන වචනෙට ටිකක් සමානයි හැබැයි ඊට වඩා ගැඹුරුයි. හරි. බුදුදහමේ මේ ධාතු ගැන විවිධ මට්ටම් වලින් කතා කරනවා. මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ධාතු වර්ග කීපයක්ම පෙන්වා දෙනවා. ඔව්. පළවෙනි එක තමයි ධාතු 18. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය 6 ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වන දේවල් 6. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මනසට අරමුණු වන දේ. හරි 12යි. ඔව්. ඊළඟට ඒ ඉන්ද්‍රියයි අරමුණයි එකතු නම් ඇතිවෙන විඥානය 6. චක්කු විඥාණය, සෝත විඥාණය, මනෝ විඥාණය දක්වා ඔක්කොම 18යි. ආ, ඒ 18 ගැන තියෙන අවබෝධය. ඔව්. ඒ 18 මම නෙවෙයි, මගේ නෙවෙයි, හුදෙක් හටගන්නා ස්වභාවයන් කියලා දැනගැනීම. ඊළඟට තියෙනවා ධාතු 6ක්. තවත් ධාතු 6ක්. ඔව්. පඨවි, තද ගතිය, ආපෝ, දියාරු, ඇලෙන ගතිය, තේජෝ, උණුසුම, ශීතල බව, වායෝ, සෙලවීම, තල්ලු කිරීම, ආකාශ, හිස් අවකාශය සහ විඥාන ධාතුව. මේ භෞතික ශරීරය හා සම්බන්ධයි වගේ නේද? ඔව්. මේක අපේ අත්දැකීම් ලෝකයේ මූලික ස්වභාවයන්. මේවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා දෙකීම. ඊළඟට තවත් ධාතු හයක් තියෙනවා. දහත් බව සහ අවිද්‍යා ධාතුව. මේක වේදනාව සහ මානසික තත්වයන් වගේ. හ්ම්. අවිද්‍යාව ධාතුවක් විදිහට. ඔව්. වේදනා පහයි ඒ සියල්ලටම මූල් වෙන අවිද්‍යාවයි. මේවත් ඇති වෙලා නැති වෙන ස්වභාවයන් කියලා දැකීම. හතරවෙනියට තවත් ධාතු හයක් තියෙනවා. මේ ධාතු නම් ඉවරයක් නෑ වගේ. <laughs> නෑ මේකෙන් කියවෙන්නේ යථාර්ථය කොච්චර පැතිවලින් විග්‍රහ කරන්න පුරවන්ද කියලයි. මේ හය තමයි කාම ධාතුව, නෙක්ඛම්ම ධාතුව, කාමෙන් නික්මීම, ව්‍යාපාද ධාතුව, අව්‍යාපාද ධාතුව, මෛත්‍රිය, විහිංසා ධාතුව සහ අවිහිංසා ධාතුව, කරුණාව. මේක කිලස් සහ ඒවයින් මිදීම වගේ නේද? හරියටම කුසල් සහ අකුසල් සිතිවිලිවල මූලික ස්වභාවයන් මෙවත් හඳුනාගෙන අකුසල් දුරු කරලා කුසල් වඩන්න ඕනේ කියන අවබෝධය පස්වෙනියට ධාතු තුනක් තියෙනවා. තුනක්? ඔව්. කාම ධාතු, කාම ලෝක, රූප ධාතු, රූපී බ්‍රහ්ම ලෝක, අරූප ධාතු, අරූපී බ්‍රහ්ම ලෝක. මේ භවතලවල ස්වභාවය. සංසාර ගමන හා සම්බන්ධයි. ඔව්. අවසාන වශයෙන් ධාතු දෙකක් ගැන කියනවා. ඒ මොනවද? සංකත ධාතුව සහ අසංකත ධාතුව. සංකත කියන්නේ හේතුන්ගෙන් හටගත් සියලුම දේ. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඔක්කොම අසංකත කියන්නේ හේතුන්ගෙන් හට නොගත් එකම එක දෙයයි. ඒ ඒ නිවනද? ඔව් නිවන තමයි අසංකත ධාතුව. ඉතින් මේ විවිධ ධාතු 18 6 6 6 6 තුන දෙක මේ ඔක්කොම ගැන ඇතිවෙන යථාභූත ඥාන දර්ශනය. කියන්නේ ඒවායේ ඇත්ත ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි ධාතු කුසලතාවය කියන්නේ. හරිම පැහැදිලි. ඒ කියන්නේ මේ භෞතික මානසික ලෝක ස්වභාවයන් ඔක්කොම මූලික කොටස් වලට කඩලා ඒවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකීම තමයි මේ ඒකෙන් අර මම මගේ කියන දැඩි අල්ලා ගැනීම නැති වෙනවා ඒක තමයි අල්ලා ගැනීම නැති වෙනකොට එහා බැඳුණු බියත් නැති වෙලා යනවා හරි එතකොට දෙවෙනි එක ආයතන කුසලතාවය ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ආයතන කියන්නේ අර අපි කලිනුත් ටිකක් කතා කරපු ඇස, කන, නාසය, දිව, කය, මනස කියන අපේ ඇතුළත ඉන්ද්‍රියන් 6. ආධ්‍යාත්මික ආයතන. ඕ. සහ ඒවට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර අරමුණු 6. බාහිර ආයතන. හරි. මේ ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි එකට එකතු විනාම තමයි අපිට දැනීමක් විදීමක් හඳුනා ගැනීමක් ඇති වෙන්නේ. මේ ක්‍රියාවලිය පස්සය ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර විඥාන හටගන්නා ආකාරය අවබෝධ කර ගැනීම තමයි ආයතන කුසලතාවය. ඒ කියන්නේ අපේ අත්දැකීම් ලෝකේ නිර්මාණය වෙන විදිය තේරුම් ගැනීම. ඕ එතකොට තේරෙනවා මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් මත රඳා පවතින නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් මිසක් ස්ථිර මම කෙනෙක් හෝ පාලනය කළ හැකි දෙයක් නෙවෙයි කියලා. ඒකත් ප්‍රඥාවේ කොටසක්. හරි. දැන් තුන්වෙනි එකට යමු. පටිච්ච සමුප්පාද කුසලතාවය. මේක නම් බෞද්ධ දර්ශනයේ හදවත වගේ නේද? අනිවාර්යෙන්ම. පටිච්චසමුප්පාදේ කියන්නේ හේතුපර දහම. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං uppajjati. මේක තියෙනකොට මේක වෙනවා, මේක හටගන්නා නිසා මේක හටගන්නවා. ඔව්, අර දොළොස් නිදානය. අවිද්‍යාපච්චය සංඛාරා. හරියටම අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, ඔහොම ගිහින් දුක්ඛ ස්කන්ධයම හටගන්න ආකාරය. සමුදය වාරය. ඒ වගේම අනිත් පැත්ත. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේක නැතිකොට මේක වෙන්නේ නැහැ. මේක නැතිවීමෙන් මේක නැති වෙලා යනවා. අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. ඔව්. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැති වෙලා. ඔහුම ගිහින් මුළු දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙන ආකාරය. නිරෝධ වාරය. මේ සම්පූර්ණ හේතුඵල ක්‍රියාවලිය දුක හට ගැනීම සහ දුක නැතිවීම පිළිබඳව තියෙන ගැඹුරු අවබෝධය තමයි පටිච්චසමුපාද කුසලතාවය. මේක තේරුම් ගත්තම තමන්ගේ දුකට හේතුව පිටින් හොයනක නවතිනව නේද? ඒක තමයි වැදගත්ම දේ. දුකට හේතුව තමන් තුලම තියෙන අවිද්‍යාව, තණ්හාව, උපාදානය බව පෙනෙනවා. එතකොට ඒ හේතු නැති කරන්න උත්සාහ කරනවා. ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. බියෙන් මිදෙන්න තියෙන මාර්ගයත් ඒකමයි. හරිම පැහැදිලි. දැන් අන්තිම එක. හතරවෙනි කුසලතාවය. ඨානා ඨාන කුසලතාවය. මේක ටිකක් වෙනස් වගේ දැනුනේ. සිදුවිය හැකි දේ සහ සිදු නොවිය හැකි දේ ගැන දැනීම. ඔව් මේකෙන් කියවෙන්නේ ලෝකය සහ කර්ම නියාමයේ තියෙන ස්වභාවික වෙනස් කළ නොහැකි නීති තේරුම් ගැනීම. ඨාන කියන්නේ සිදුවිය හැකි හේතුඵල අනුව වෙන්න ඉඩ තියෙන දේ අටාන කියන්නේ කිසිසේත්ම සිදුවේ නොහැකි දේ. උදාහරණයක් විදියට භාග්‍යවතුන් වහන්සේම උදාහරණ දෙලම උදාහරණයක් විදියට ditthi සම්පන්න පුද්ගලයෙක්, ඒ කියන්නේ සෝවාන් වගේ මාර්ගඵලලාභී කෙනෙක් කවදාවත් කිසිම සංස්කාරයක් නිට්යයි, සැපයි, ආත්මයි කියලා දකින්නේ නැහැ. ඒක අටාන සිදුවිය නොහැක්කක්. ඒ වගේම එයා කවදාවත් මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රහතන් වහන්සේ නමක් මරන්නේ නැහැ, බුදු කෙනෙකුගේ ලේ සලවන්නේ නැහැ, සංඝ බෙහෙද කරන්නේ නැහැ, වෙන ශාස්ත්‍රවරයෙක් අදහන්නේ නැහැ. මේවා යාට කරන්න බෑ ඒක ස්වභාවිකවම සිදුවේ නොහැක්කක්. හැබැයි පෘථග්ජන කෙනෙක්ට මේවා වෙන්න පුළුවන්. ඔව් පෘථග්ජන කෙනෙක් මේ දේවල් කරන්න ඉඩ තියෙනවා. ඒක ඨාන සිදුවිය හැක්කක්. තව උදාහරණ තියෙනවා එකම ලෝක ධාතුවක එකම කාලයකදී සම්මා සම්බුදෝරු දෙන්නෙක් පහළ වෙන්නේ නැහැ. ඒක අඨාන. හයි. සක්විති රජවරු දෙන්නෙක් එකම කාලයක පහළ වෙන්නේත් නැහැ. ඒකත් අඨාන. හ්ම්. ඒ වගේම ස්ත්‍රියක් කවදාවත් සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙක් වෙන්නේ නැහැ. සක්‍ර දෙවියෙක්, මාරෙක්, මහා බ්‍රාහ්මෙක් වෙන්නේ නැහැ. ඒක ස්ත්‍රියකට අටාන. හැබැයි ඒ තත්ත්වවලටපත් වෙන්න පුරුෂයෙකුට පුරවන්. ඒක පුරුෂයෙකුට ඨාන. මේව ලෝක ස්වභාවයේ නීති වගේ. ඔව්. තව තියෙනවා කර්මය සම්බන්ධව. කයින් වචනයෙන් මනසින් කරන අකුසල් කර්ම වලින් කවදාවත් හොඳ මනාප ප්‍රිය විපාක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නරක අමනාප අප්‍රිය විපාකමයි. ඒක අටහන වෙනස් වෙන්න බැරි දෙයක්. ඒ වගේම අනිත් පැත්තත්. ඔව්. කුසල් කර්ම වලින් කවදාවත් නරක අමනාප අප්‍රිය විපාක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ හොඳ මනාප ප්‍රිය විපාකමයි. ඒකත් අටහන. එදින කරන කලට පව මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කෙනෙක් වගේ නේද? හරියටම ඒ වටියේම කාය දුෂ්චරිතයේ වාග් දුෂ්චරිතයේ මනෝ දුෂ්චරිතයේ යෙදුන කෙනෙක් ඒ කර්ම විපාක විදිහක මරණින් මතු සුගතියක යන්නේ නැහැ. අපායේ දුගතියමයි යන්නේ. ඒක අටහන. සුචරිතයේ යෙදුනොත් ලෝකේ සහ කර්මය මේ ස්ථිර වෙනස් නොවන සිදුවිය හැකි සහ සිදු නොවිය හැකි ස්වභාවයන් ගැන තියෙන පැහැදිලි අවබෝධය තමයි ඨානඨාන කුසලතාවය කියන්නේ. මේකෙන් ලෝකය ගැන බොහොම යථාර්ථවාදී පැහැදිලි දැක්මක් ඇති වෙනවා. අර මිත්‍යා බලාපොරොත්තු වැරදි විශ්වාස නැති වෙලා යනවා. ඔව් ඒක බියේ නැති කරන්න ප්‍රඥාව වඩන්න අත්‍යවශ්‍ය දෙයක්. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ බහුධාතුක සූත්‍රය අපිට කියා දෙන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් බියෙන් නිදහස් වෙන්න නම් අර ධාතු ආයතන පටිච්ච සමුප්පාදය සහ ඨානාඨාන කියන මේ ගැඹුරු කාරණා හතර ගැනම මනා වැටහීමක් කුසලතාවයක් ඇති කරගන්න ඕන කියන එක. ඒක තමයි. ඒ අවබෝධය තමයි නියම ප්‍රඥාව. ඒ ප්‍රඥාව පහළ වෙනකොට තමයි අර බිය, උවදුරු, විපත්ති කියන දේවල් වලට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ. ඒවයින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාව වෙන්න ඇති මේ සූත්‍රයට භාග්‍යවතුන් වහන්සේම තවත් නම් කීපයක් යෝජනා කරන්නේ. ආ, එහෙමද? මොනවාද ඒ නම්? ඔව්, උන්වහන්සේ කියනවා මේ සූත්‍රය බහුධාතුක කියලා හඳුන්වන්නත් පුළුවන් චතුපරිවට්ට සතර වටය කියලා හඳුන්වන්නත් පුළුවන් අර කාරණා හතර නිසාද ඔව් ඒ වගේම ධම්මාදාස දහම් කැඩපත කියලත් කියන්න පුළුවන්. මොකද මේකෙන් Tamange හිතේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය දකින්න පුළුවන් නිසා. හරිම ලස්සන නමක්. තව කියනවා අමත දුන්දුභි, අමාබෙරය කියලා. නිවන කියන අමෘතයට පාර පෙන්නන නිසා. සහ අනුත්තර සංගාම විජය කියලත් කියනවා. කෙලෙසුන් සමග කරන සරණෙන් ලබන ජයග්‍රහණය. ඒක තමයි. ඉතින් මේ නම් වලින්ම පේනව නේද මේ දේශනාවේ තියෙන ගැඹුර සහ වටිනාකම. ඇත්තම. හරිම පුළුල් විග්‍රහයක්. අපි අද කතා කරපු මේ කාරණා ටික සිතට ගත්තොත් අවසාන වශයෙන් කල්පනා කරන්න දෙයක් ඉතුරු වෙනවා. මේ සූත්‍රයෙන් අපිට කියාදෙන මේ ගැඹුරු ප්‍රඥාව එනම් හැම දෙයකම මූලික ස්වභාවය ධාතුවෙන් කරලා දැකීම, අපේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාකරන විදිහ ආයතන තේරුම් ගැනීම, හැමදේම හේතුඵල දහමට පටිච්ච සමුප්පාදයට අනුව සිදුවෙන බව දැන ගැනීම සහ ලෝකයේ වෙනස් නොවන ස්වභාවික නීති ඨානාඨාන අවබෝධ කර ගැනීම මේ දැක්ම අපේ එදිනෙදා ජීවිතයේදී අපි අත්විඳින පීඩණයට, අවිනිශ්චිතභාවයට, බියට මුහුණ දෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කොයිතරම්නම් බලවත් වෙන්න පුළුවන්ද කියන කාරණය ඒ ගැන මෙනෙහි කිරීම වටිනව නේද?